පෙරවරු 8යි විනාඩි 2යි උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට ඔබට ආරාධනා. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ නාරායහෙම්පිට දාගරේ මාවත ශ්‍රී ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඕමල්පේ සුමනරත්න ස්වාමින් වහන්සේ 2600 වන සම්බුද්ධත්ව ජයන්ති වසර පිළිවෙතින් පෙළගැසී සමරමු. සදාවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාගේ මෙලොවහා පරලොව කියන දෙලව සුභසිද්ධිය සඳහා සංවර්ධනය උදෙසා දේශනා කරන්නට යෙදුණු දහම් පදයක් ශ්‍රවණය කිරීමට සූදානම් වන මේ වෙලාවේදී එලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට දේශනා කරපු ධර්මයේ තුලින් උන්වහන්සේ බලාපොරොත්තු වුණු කරුණු කාරණාවන් උන්වහන්සේ ධර්මයේ දේශනා කිරීමෙන් අපේක්ෂා කරපු මූලික අරමුණු පිළිබඳව මදක් සැකවින් නමුත් අපේ අවධානය යොමු කරන්නට ඕන. ආවසනික වශයෙන් නිර්වාණ අවබෝධය වත් ධර්මයේ දේශනා කිරීමේ මුළු මහත් අරමුණ පරමාර්ථය එයමයි කියලා සැලකීම ඊතරම් දුරට ප්‍රඥා ගෝචර නැහැ. නිර්වාණ අවබෝධය යනු පින්නතුනි මේ සසර ගමනේ අවසානයේහි අත්පත් කරගන්න තිබෙන දීර්ඝ සංසාර ක්‍රියාවලියක අවසානයේහි ලබන්න තිබෙන අග්‍රඵලය ආවසනික ප්‍රතිලාභය. නිවන් දක්නා ජාති දක්වා වන මේ දීර්ඝ සංසාර ගමනෙහි සැරිසරන අපට අගක් මුලක් නොපෙරෙන අනවරාග්‍රවන මේ සංසාර ගමනේ සැරිසරන අපට නිවනින් මෙපිට නැත්නම් නිවන් ලබන තුරු සැරිසරන සසරෙහි ධර්මයේ තුලින් ලබන්නට පුළුවන් ප්‍රතිලාභයන් පිළිබඳව ධර්මයේ තුලින් ලබන්නට පුළුවන් ජීවිතයට ළඟා කරගන්නට පුළුවන් අතිමහත් ප්‍රතිලාභයන් පිළිබඳව අවධානය යොමු කිරීම, කල්පනාව යොමු කිරීම අද දවසේ ඊ타ත්ම ප්‍රායෝගිකයි කියන බවයි සමාජය ගැන බලනකොට සමාජයේ දිහා බලනකොට අපට වඩාත් වැඩියෙන් වැටහෙන්නේ. එනිසා පින්නතුනි ධර්මය කියලා කියන්නේ කුමක්ද? ධර්මය කියන්නේ කුමකටද කියන දේ. ධර්මය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියන කාරණය යම් ප්‍රමාණයකට निराකරණය කර ගැනීමට පුළුවන්කම ලැබුණොත් යම් ප්‍රමාණයකට අවබෝධ කර ගැනීමට පුළුවන්කම ලැබුණොත් පින්නතුනි අපිට බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතුව දේශනා කරපු ධර්මයේ තුලින් ජීවිතයට ළඟා කරගන්නට පුළුවන් බොහෝ ප්‍රතිප්ලාභයන් එකාත්තකින් ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා අනිත් අතින් උන්වහන්සේ ලෝක සත්‍යයට දේශනා කරපු ධර්මය තුලින් දේශනා කිරීමට අපේක්ෂා කරපු දේශනාව තුලින් ලෝකයා වෙත ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වුණු දේවල් අත්පත් කර ගැනීමට පුළුවන්කමක් ලැබෙනවා ධර්ම මාතෘකාවට අනුවම පින්නතුනි මේ ඊ타මත්ම සරලව විස්තර කරනවා ඊ타මත්ම සැකෙවින් විස්තර කරනවා කාරණාවන් කීපයක් පිළිබඳව උදාහරණ කීපයකින් මේ පිළිබඳව ඊටාම හොඳ పూర్ව වූ විග්‍රහයක් ඉදිරිපත් කරනවා බොහෝ විට ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ධර්මයේ සාරය එකෙල්ලීම ප්‍රකාශනකොට ධර්මකාරණය එකෙල්ලීම ප්‍රකාශනකොට පින්නතුනි උදාහරණ තුලින් උපහැරණ තුලින් ස්වාභාවික පරිසරයේ දකින්නට ලැබෙන දේ තුලින් අසන්නට ලැබෙන දේ තුලින් මේ පසිඳුරන් ගැටෙන දෑ තුලින් යම් යම් ගැඹුරු දේවල් වටහා දීමට අවබෝධ කර දීමට පැහැදිලි කර දීමට උන්වහන්සේ බොහෝ විට ක්‍රියා කොට තිබෙන බව ධර්මයේ පරිශීලනය කරනකොට ත්‍රිපිටක ධර්මයේ පරිශීලනය කරනකොට අපිට බොහෝම නිතර දෙවිලේ ඇස ගැටෙන දෙයක් හිත ගැටෙන දෙයක් සංසාරයේ තිබෙන ගැඹුරුකම ධර්මයේ නොදන්නා බැවින් සසර දිග්වන ආකාරය පිළිබඳව එකෙල්ලේ කෙනෙකුට පැහැදිලි කිරීමට පැහැදිලි කර දීමට නොහැකි වෙන නිසා බුදුරජාණන් වහන්සේ අපට ඊ타ත්ම හුරු පුරුදු එවැගේම අපේ දෛනික ජීවිතයට ඊ타ම සමීප අපි කාටත් ඊටා පහසුවෙන් දරා ගන්නට පුළුවන් අවබෝධ කරගන්නට පුළුවන් ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් උපහරණ කීපයක් උදාහරණ කීපයක් පළමුවෙන් ප්‍රකාශමාන කරනවා දීගා ජාග රතෝ රත්ති නිදිවරන්නාට රාත්‍රිය දිගයි පින්නතුනි අපි කවුරුත් ජීවිතේ යම් දිනයක රැයක් පුරාවට නිදිවැරූ වය. එවැගේම නිදි මරණකොට රාත්‍රිය දිග් වෙනවා කියන එක නොයසේනම් යම් කිසි කාරණාවක් වෙනුවෙන් එළිවෙනකන් එළිවෙන තුරු අපේක්ෂාවකින් ඉන්නවනම් එළිවීම කියන එක අපේක්ෂාවෙන් ඉන්නවනම් බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අපට එදාට දැනෙන්නේ අද එළිවෙන්න ටිකක් ප්‍රමාදයි වගේ කියලා පින්නතුනේ හේතුව අපේ අපේක්ෂාව තමයි එළිවීම කියන එක. එළිවීම කියන එකම අපේක්ෂාවෙන් එහිම රැඳී සිටින විට අපි විටින් විට ඔර්ලෝසිය දිහා බලමින් වටපිට පරිසරය දිහා බලමින් නොයසේනම් කුකුලන්ගේ හඬ ඇසෙන්නේදයි විපරම් කරමින් එළිවෙන යාමයේ කොයි මොහොතක ළඟා වේද කියන දැඩි විමසිල්ලකින් දැඩි උනන්දුවකින් කල්පනාවෙන් සිටින නිසාවෙන් අපට දැනෙන්නේ එකාතකින් අපි නිදිවරමින් වෙහෙසටපත් වෙලා සිටින නිසා අනිත් අතින් අපි මේ මහත් අපේක්ෂාවෙන් ගැඹුරු බලාපොරොත්තුවකින් සිටින නිසා වෙනුත් එළිවීම පමා වෙනවා යනු වශයෙනි. නමුත් කිසිවිටකත් එය දවසින් දවසට වෙනවන දෙයක් නෙවෙයි. පුජ්‍යලයාගින් පුජ්‍යලයාට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන දෙයක් නෙවෙයි. ඒ ක්‍රියාවලිය ස්වාභාවික වශයෙන් දෛනිකව නිරන්තරයෙන් කලට වේලාවට නියමාකාරයෙන් සිදුවන්නක්. එහිත් අපට දැනෙන්නේ පින්නතුනි ඒ අපේ තිබෙන කායික වෙහෙස, මානසික වෙහෙස නිසාවෙන් රාත්‍රිය දිගවන බවයි. නිදිමරන්නාට රාත්‍රිය දිග වගේ දිගයිසේ දැනෙනවා කියන එක පින්නතුනි අපිට හරිම හුරුයි, අපිට හරිම පුරුදුයි. දීගං සන්තස්ස යෝජනම් ගමන් ගොස් වෙහසුණු කෙනාට යොදුනක් දැනෙන්නේ යුදුන් 10ක් 100ක් වගේ. අපි යම් ගමනක් ගොහින් එමින් සිටිනවා නම් වෙහෙසට විඩාවට පත් වී සිටින වෙලාවක්. ගමන් වෙහෙස අපි කාටත් ජීවිතේ දැනුණු දෙයක්. ගමනක නිමාවක් අපේක්ෂාවෙන් අපි යම් දුරකතරක සිට නිවස කරා ළඟා වෙනවනම් එවැගේම නිවසේ සිට යම් ස්ථානයකට වෙහෙස කරව ගමන් කරනවා නම් අපට ඒ ගමන නිම වෙනතුරු මහත් අපේක්ෂාවකින් අපි සිටින නිසාවෙන් අපිට දැනෙන්නේ ගමන ගොඩාක් දුරයි කියලා. යොදුන යොදුන් 10ක් සේ දිගයි කියලා. අද දවසේ භාවිතාවන මිදුන්දඩු අනුසාරයෙන් බැලුවොත් අපට සැතපුම් වශයෙන් කිලෝමීටර වශයෙන් සලකා බැලුවොත් ගමන හැටියට සමස්තයක් හැටියට බැලුවොත් පින්නතුනි ගමන් වෙහෙස වැඩි වෙන්න වැඩි වෙන්න දුර වැඩි වගේ දැනෙනවා කියන එක අපි කාටත් තිබෙන බොහොම සරල අත්දැකීමක් හුරුපුරුදු අත්දැකීමක් මේ අත්දැකීම් දෙක ඇසුරෙන් මේ අත්දැකීම් දෙක පාදක කරගෙන පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපව ගෙන යනවා අපට නොදැනෙන ඉසව්වකට නොපෙනෙන මානයකට නොදැනුණු මානයකට ඒක තමයි දීගෝ බාලානං සංසාරෝ. සංසාරයේ දික් වෙන්නේ බාලයන්ටයි. බාලයෝ කියන්නේ කවුද? මේ ධර්මානුශාසනාවෙහි මූලික තේමාව වන්නේ අරමුණ වන්නේ අභිලාෂය වන්නේ ධර්මයේ anu කුමක්දයි කියන කාරණය මේ ගාථාවට ධර්ම පාඨයට යටත්ව මාතෘකාවට අනුගතව විවරණය කිරීමයි දීගෝ බාලානං සංසාරෝ සංසාරයේ දිග්වෙනවා බාලයින්ට බාලයා කියන්නේ කවුද දෙවනුව විස්තර කරනවා සද්දම්මං අවිජානතං සද්ධර්මය නොදන්න කෙනා තමයි බාලයා කියලා කියන්නේ සද්ධර්මය නොදන්න කෙනා බාලයා නම් පින්නතුනි සද්ධර්මයේ දන්න කෙනා නුවණැත්තා කියන එක මේන් බොහොම පැහැදිලිවම ප්‍රකාශමාන වෙනවා නුවණැත්තා ගැන නොව බාලයා නුවණැත්තා ගැනත් නොව බාලයා ගැනත් නොව මෙහිදී වඩාත් විස්තර වන්නට ඕන ධර්මයේ පිළිබඳවයි ධර්මයේ කියන්නේ කුමක්ද කියන කාරණය මේ ධර්ම මාතෘකාවට යටත්ව සද්ධර්මයේ නොදැනීම සංසාරයේ දිග්වීමට හේතු වෙනවා නම් ඒ සද්ධර්මය අවබෝධ වීම එසේනම් සංසාරයේ කෙටිවීමට හේතු වෙනවා කියන බව අනිත් පසින් ප්‍රකාශමාන වෙනවා. ඒ සද්ධර්මය කියන්නේ කුමක්ද කියන කාරණය තමයි මේ දෙපැත්තෙන්ම බැලුවාම දෙකෝණ දෙකෝණයෙන්ම බැලුවාම විවරණය විය යුතු කාරණය පින්නතුනි. සද්ධර්මය කියලා කියන වචනය ඊ타ත්ම පැතුරුණු අර්ථයක් තිබෙන විශාල අර්ථ සම්භාරයක් විවරණය කරන ප්‍රකාශමාන කරන පැතුරුණු අර්ථය ඇති වචනයක්. එනිසා මෙතනදී සද්ධර්මය කියන කාරණය ඊ타මත්ම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශමාන කොට තිබෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ අනුබෝධය. සද්දම්මං අවිජානතං කියන බවින් උන්වහන්සේ අනුදැන වදාරන්නේ දේශනා කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නොදන්න කෙනා අනුවණයා හැටියට, බාලයා හැටියට. ඒතර සත්‍තිස් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දන්න කෙනා නුවණත්තා හැටියට, ප්‍රඥාවන්තයා හැටියට, නුවණක්කාරයා හැටියට පින්නතුනි මෙහිදී සලකා ගන්නට පුළුවන් කියන බව ප්‍රකාශ වෙනවා. එවැගේම සද්ධම්මං ධම්ම කියන වචනයෙන් ප්‍රකාශ වෙන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ධර්මය කියන කාරණය අවබෝධයේ හැටියට දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල අවසාන අරමුණ තමයි අවසාන අරමුණ තමයි අවබෝධය නොවේසේනම් බුද්ධිය නිර්වාණ අවබෝධය නිර්වාණ අවබෝධය පිණිස ඊ타මත්ම වැදගත් වන අත්‍යවශ්‍යයෙන්ම අනුගමනය කළ යුතු ධර්මකාරණා සමූහය කැටිකොට ඉදිරිපත් කිරීමක් තමයි ශාස්ත්‍රීය මේ වශයෙන් යම් අනුගත කිරීමක් අංකපිළිවෙලකට එකලාසක එකලස් කිරීමක් තමයි එකතු කිරීමක් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඇසුරින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරලා තිබෙන්නේ. එවැගේම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල බලාපොරොත්තු වන අවබෝධය ලබා ගැනීම සඳහා එහි සඳහන් වන කරුණු කාරණාවන් තේරුම් බේරුම් කර ගැනීම සඳහා කෙනෙකුට යම්කිසි නුවණක් දැනුමක් අවබෝධයක් බුද්ධියක් ඒ සඳහා අවශ්‍ය වෙනවා පින්නතුනි. ඒ මූලික දැනුම <clears throat> සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කරගන්නට කෙනෙකුට අවශ්‍ය වන දැනුම අවබෝධය නැත්නම් බුද්ධිය ළඟා කර ගැනීම සඳහා වන පසුබිම තමයි මේ ධම්ම කියන වචනය තුලින් විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් සත්‍විස් පෝදිපාශක ධර්ම විග්‍රහ කිරීම අනුපිළිවෙලින් දීර්ඝ අනුශාසනාවකට අවස්ථාවක්. ඒ වගේම මෙවැනි කෙටි අනුශාසනාවක් තුලින් එවැනි දීර්ඝ මාතෘකාවක් සාකච්ඡා කිරීමට එතරම් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිසා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම අවබෝධය සඳහා ඒ කරුණු කාරණාවන් වටහා ගැනීම සඳහා වන දැනුම ඇති කර ගැනීම මේ සඳහා පිවිසීමක් හැටියට ධර්මාවබෝධය සඳහා යන ගමනට පිවිසීමක් හැටියට ප්‍රාථමික වශයෙන් සලකන්නට පුළුවන්කම තිබෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්දම්මං අවිජානතං සද්ධර්මය නොදැනීම සංසාරයේ දිග්වීමට හේතුවක් වෙන නිසා මූලික වශයෙන් සද්ධර්මය අවබෝධ කරගන්න එතකොට සංසාරේ කිටි කරගන්න පුළුවන් වෙනවා කියලා පින්වත්නි සද්ධම්ම සද්ධර්මාවබෝධය හැටියට අපිට සලකන්නට පුළුවන් පින්නතුනි මූලික වශයෙන්ම උන්වහන්සේගේ මූලික ධර්ම දේශනාව තුළ එහෙම නැත්නම් පළමු මංගල ධර්මානුශාසනාව තුළ සද්ද ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුළ ධම්සප්පවතුන් සූත්‍රය තුළ උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ තිබෙන විශේෂත්වය කොවක්ද කියන බව ඊටාම පැහැදිලිව පින්නතුනි පැහැදිලි කොට තිබෙනවා. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි උන්වහන්සේ දේශනා කරනවා පින්නතුනි පෙර නොවෝ විරෝධ ධර්මයන් විශේෂෙහි මට අස පහළ වුණා නුවණ පහළ වුණා ඥානීය පහළ වුණා ආලෝකයේ පහළ වුණා යනුවෙන් අස පහළ වුණු ඥානය පෙර නොවෝ විරෝධේ කුමක්ද කියන බව අපි අවධානයට ලක් කරන්නට ඕනේ උන්වහන්සේ පෙර නොවූ විරු යන්නෙන් අදහස් කරන්නේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොවූ විරු ධර්මයන් විශේෂෙහි පින්නතුනි බුදුරජාණන් වහන්සේට මේ නව දැනුම ඇති වෙලා තිබෙන්නේ නව ඥානය පහළ වෙලා තිබෙන්නේ අලුත් බුද්ධියක් උදා වෙලා තිබෙන්නේ පෙර නොවූ විරු දේවල් කුමක්ද පෙර නොවූ විරු දේවල් මොනවද කියලා හොයනකොට උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ තුල ධම්ම කියන වචنين විග්‍රහ කරන්නේ කොමක්ද? සද්ධම්ම කියන එකෙන් ප්‍රකාශ කරන්නේ කොමක්ද? ශ්‍රී සද්ධර්මයේ අනුවින්ම මුළු මහත් ත්‍රිපිටක ධර්මයේ තුලින්ම අපේක්ෂා කරන්නේ මොකක්ද? කොමක්ද කියන කාරණය පින්නතුනි කෙනෙකුට සරලව වටහා ගන්නට පහසුයි. සද්ධර්මයේ කියන එක සමස්තයක් හැටියට හිතලා අවබෝධ කරගන්න ගියොත් පින්නතුනි ඒ තරම් පහසු කාරණාවක් වෙන්නේ නැහැ. එතරම් ඒ ලිහිසි කාරණාවක් වෙන්නේ නැහැ. ඒත් ඒ ඊ타මත්ම සරල තැන් වලින් බුදුහාමුදුරුව ඉදිරිපත් කරපු පිවිසුනොත් ඒ පිවිසීම තුළින් සද්ධම්ම කියන වචනය සද්ධර්මයෙන් නොදැනීම කියන වචනය සරලව හඳුනා ගැනීමට පුළුවන්කම තියෙනවා පින්නතුනි. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නො වූ විරූ ධර්මයන් વિશેෙහි. පෙර නො වූ විරූ ධර්මයන් තමයි පින්නතුනි අපි උදාහරණයක් හැටියට අරගෙන බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රැස්කිරීම දුකට හේතුවකි අත්හැරීම සැපයට හේතුවකි කියලා. දැන් අනාදිමත් සංසාර ගමනක අප පුරුදු කලේ පුහුණු කලේ රැස්කිරීම සැපයකට හේතුවකි කියන මේ විඥාන පරම්පරාව. අපේ අතීත භව යම් ප්‍රමාණයක් වෙනවනම් සංසාරයේ හැටියට යම් ඉතිහාසයක් අපිට තියෙනවනම් ඒ ඉතිහාසයේ පුරාම මෙදා තුරාවට අපි කරපු දේ තමයි සැපයයි කියලා හිතාගෙන පුළුවන් තරම් රැස් කිරීම. රැස් කිරීම තුලින් සැප ලබන්න පුළුවන් කියන එක තමයි අපේ ප්‍රාථමික ඥානයේ බුද්ධියේ තිබෙන අවබෝධය. අපිට තිබෙන සංසාරගත දැනුම තමයි සංසාරගත අවබෝධය තමයි සාංශාරික ඥානය තමයි රැස්කිරීම තුලින් සැප විඳින්නට පුළුවන් කියන මේ ආකල්පය මේ කියන දැනුම මේ කියන බුද්ධිය මේ කියන අවබෝධය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ දේශ පළමු දේශනාව තුළම පැහැදිලි කරනවා රැස්කිරීම සැපයට හේතුවක් යයි ලෝකයා විශ්වාස කළාට සිතුවට අවසාන වශයෙන් බලනකොට රැස් කිරීමෙන් මිනිසයා ලබන සැපයට වඩා ලබන්නේ දුකක්. එනිසා රැස් කිරීම වගේම අත්හැරීමක් කළ යුතුයි. පින්නොතුනි මෙතනදී කිසිවෙක් වරදවා තේරුම් ගන්නට හොඳ නැහැ. මේක තේරුම් අරගන්නට ඉක්මන් වෙන්නට හොඳ නැහැ. මේන් අදහස් කරන්නේ රැස් කිරීම අත්හැර අත්හැරීම පමණක් පුරුදු කළ යුතුයද කියන බව. එහෙම නැත්නම් රැස් කිරීම අත්හැරලා දාලා අත්හැරීම පමණ කිරීමෙන් මිනිස්යාට සැප ළඟා වෙනවද? මෙහෙම කිව්වොත් මේ ඊ타මත්ම සාවද්‍ය ප්‍රකාශයක්. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ කිසිවිටකත් එහෙම දේශනා කරන්නේ නැහැ. ලෝකියාවන අප අත්හැරීම අත්හැරලා රැස් කිරීමේ පමණක් නියලීමෙන් සාංශාරික වශයෙන් මුහුණ දෙන්නට දෙවලා තිබෙන සාංශාරික වශයෙන් මුහුණ දී තිබෙන මේ දුර්භාග්‍යයෙන් ලෝකයා සත්වයා මුදවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සිතන ආකාරය වැරදි අප සිතන ආකාරය වැරදි රැස්කිරීම තුලින් පමණක් ජීවිතයේ සියලු සැප ළඟා කරගන්න පුළුවන් කියලා සිතූ ඉතිහාසගත අත්දැකීම් සම්භාරය සිතූ ඉතිහාසගත ඥාන සම්පත්තිය දැනුම් සම්භාරය විග්‍රහ කරලා බලනකොට වැඩි හරියක් කියවෙන්නේ කියුණේ රැස්කිරීම තුලින් මිනිසයා විශාල දුක්ඛ දෝමනස්යන් වලට විපත් ව්‍යසනයන් වලට කරදර වලට පාත්‍ර වුණු බව. රැස් කරන්න රැස් කරන්න මිනිසයාගේ වැඩෙන්නේ තණ්හාව, තෘෂ්ණාව, අවිද්‍යාව. තණ්හාවයි අවිද්‍යාවයි වර්ධනය වන්න වර්ධනය වන්න මිනිසයා යොමු කරවන්නේ වඩාත් වැඩියෙන් ගැඹුරු සංසාරයට. සංසාරයෙන් නිදහස් වෙන තැනකට තණ්හාව හා අවිද්‍යාව මිනිසා මෙහෙවන්නේ නැහැ. සත්‍යය පුජ්‍යලයාව මෙහෙවන්නේ නැහැ. ඒ නිසා තණ්හාව හා අවිද්‍යාව විසින් කරනු ලබන මේ කාර්යභාරය අවසාන වශයෙන් මිනිසු ජීවිතේ පුරා හම්බ කරලා හම්බ කරලා රැස් කරලා රැස් කරලා ඒ රැස් කරපු දේවල් එකාතකින් Tamanට අවශ්‍ය වෙන විදිහට පරිහරණය කරන්න බැරි වෙන විට ඒ වගේ මේ රැස් කරන දේවල්ම Tamanට කරදර බවට පත්වෙන විට පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනම් මේ සරල විග්‍රහය තුලම පින්නතිනි පැහැදිලි වෙනවා බුදුහාමුදුරුව අදහස් කරන මේ ඇත කියන එක තුල අප ලබන සතුට කොතරම් తాවකාලිකද පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති ධර්මයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියන ධර්මාවබෝධය නොමැති. උන්වහන්සේ දේශනා කරපු පෙර නවෝ විරු ධර්මයන් විශේෂෙහි උන්වහන්සේ ඉදිරිපත් කරපු ඥාන සම්පත්තිය ළඟා කරගත්තේ නැති අය තවමත් හිතනවා මට දරුවෝ ඇත පුත්තාමත්ති ධනං අත්ති මට ධනෙ තිබෙනවා අවසාන වශයෙන් මෙහෙම කල්පනා කරාට තමන්ට තමන්වත් නැත්නම් බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි ලෝකයාගෙන් පෙරලා තමන්ට තමන්වත් නැත්නම් පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නැත්ති තමන්ට තමන්වත් නැත්නම් පින්නතුනි කොහොමද කියන්නේ මට ධනෙ තිබෙනවා මට දරුවෝ ඉන්නවා කියලා සතුටු වෙන්න පුළුවන් කියලා බලන්න අපේ මේ ශරීරය අපිට ඕමන ආකාරයට හසුරවන්නට පුළුවන්ද? මේ ශරීරය දි รา පත් වෙන එක නවත්තන්න පුළුවන්ද? මේ ශරීරය විනාශ වෙන එක නවත්තන්න පුළුවන්ද? ජරාවටපත් වෙන එක නවත්තන්න පුළුවන්ද? අපිට අපේ ශරීරය පාලනය කරන්න බැරි නම් අවසාන වශයෙන් අපි මැරෙනවා. අපි මරණයටපත් වෙන එක අපිට පාලනය කරන්න බැරි නම් පින්නතුනි. අත්තාහි යත්තනෝ නැත්ති. Tamanට Tamanවත් නැත්නම් මේ පෙර දේවල් යම් ඇත ඇත ඇත කියලා කල්පනා කර කර යම් කාලයක් ජීවත් වුණාට ඒ ඇත ඇත කියන දේවල් නැති වී යනකොට සිද්ධ වෙන්නේ අර ඇත කීවාටත් වඩා විශාල දුකක්. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි අපි මේ සිතුවට රැස්කිරීම සැපයට හේතුවක් කියලා අවසාන වශයෙන් මේක විශාල දුකකට හේතුවක්. මහා කරදරයකට හේතුවක් මහා පීඩාවකට හේතුවක් මෙන්න මේක අවබෝධ කරගන්න ධර්මාවබෝධය කියලා පින්නතුනි කියන්නේ මෙතනට ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරන එකකට නෙමෙයි එහෙම නැත්නම් සූත්‍ර දේශනාවන් අනුපිළිවෙලින් ප්‍රකාශ කරන එකකට නෙමෙයි. උන්වහන්සේ දේශනා කරපු දේශනා ස්ථාන පිළිබඳව ඉතිහාසය කටපාඩමින් ප්‍රකාශමාන කරන දෙයකට නෙමෙයි. උන්වහන්සේ ධර්ම අවබෝධය කියලා කියන්නේ මිනිසා තුළ ඇතිවෙන ධර්ම ස්ථිතිභාවය. ධර්ම ස්ථිතිභාවය කියලා කියන්නේ ධර්මය පිළිබඳව දැනුම, එවැගේම එහි පිහිටීම. අවබෝධයේ පමණක් මදි එය ක්‍රියාකාරීත්වයේදී තිබිය යුතුයි. අපි ධර්මයේ දන්නවා කියලා කියන්නේ ජීවිත ගමනේදී ඒ ඇති වෙන සංසිද්ධීන් වලදී මේ ධර්මයේ තුලින් ඒ සංසිද්ධීන් කොහොමද කලමනාකරණය කරගන්නේ? කොහොමද අපි මේ ජීවිත ගමනේදී බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ලබාගෙන දෛනික මේ ජීවන ගැටලු निराකරණය කරගන්නේ. එදිනෙදා ජීවිතයේදී ඇතිවෙන ප්‍රශ්න අන්තෝ ජටා, බහි ජටා, ජටාය බහිතා ජටා එදවස ලෞතර බුදුන් ධර්මාන සමයේ පමණක් නොයි පින්නතුනි අද ගත්තත් අප තුලත් ලෝකයේ තුලත් ප්‍රශ්න වලින් පිරීලා පවතිනවා අපේ ප්‍රශ්න ලෝකෙට ගිහිල්ලා ලෝකේ ප්‍රශ්න අපිට ඇවිල්ලා මේ දෙක එකට පටලැවිලා අද අපි ඉන්නේ එදා බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ වගේමයි අපිට විසඳගන්න බැරි ප්‍රශ්න ජීවිත ගමන තුල අනන්තයි අප්‍රමාණයි කායික ප්‍රශ්න මානසික ප්‍රශ්න පෞල් ප්‍රශ්න, සමාජික ප්‍රශ්න මේ ආදී වශයෙන් ගත්තාම පින්නතුනි සමස්තයක් හැටියට විසඳාගත යුතු ප්‍රශ්න වලින් අපේ සිත් පිරීලා පවතිනවා. මෙන්න මෙතනදී ධර්මයේ යම්කිසි පහසක් ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒක තමයි ධර්ම ස්ථිතිභාවය කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පෙර නෝවිරු ධර්මයන් විසෙහි නුවණ පහළ වුණා කියලා දේශනා කරපු මේ දේශනාවෙන් ප්‍රකාශ කරන්නේ අර තනියෙන් විසඳා ගන්න බැරි හුදකලාව විසඳා ගන්න බැරි අනාදිමත් සංසාර ගමනක අපේ පුරුදු කරපු විඥානයේ විසින් විඥාන પરම්පරාව විසින් අපිට දායාද කර තිබෙන මේ සාංශාරික ඥාන සම්පත්තිය සාංශාරික බුද්ධි සම්පත්තිය පින්නොතින තනිකරම ලෞකිකයි එහි කිසිම ලෝකෝත්තරමය වටිනාකමක් නැහැ. ඒ ලෞකික යමක් ලෞකික නම් ඕනෑම දෙයක් තුළ ඒ ලෞකිකත්වයේ තුළ පින්නතුනි බොහෝ අඩුපාඩුකම් වෙනවා. අපි මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානයක් අප සතුව තිබෙනවා. ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය තුළින් අපි ලබන යන්දනුමක් තිබෙනවා නම් ලෞකික වන එවැගේම අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂඥානය වෙන්නට පුළුවන් සමහර තැනකදී ලෞකික වන ලෞකික නොවන අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂඥානයක් තිබෙනවා නම් ඒ තිබෙන්නේ ආසවක්ඛේ ඥානය දක්වා පමණයි ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පෙරණෝ විරෝ ධර්මයන් කියන්නේ අපි මේ ජීවත් වෙන ලෝකයේ තුල අපි මේ මුහුණ දෙන ප්‍රශ්න निराකරණය කර ගැනීමට උන්වහන්සේට අලුත් නුවණක් පහළ වුණා නව ඥානයක් පහළ වුණා. ඒකට උන්වහන්සේට ඇතිවෙච්ච සතුට කොච්චරද කිව්වොත් ඒ උන්වහන්සේ සමාන පද හතරකින් ප්‍රකාශ කරනවා. අපි දෛනික ජීවිතයේදී පින්නතුනේ සමහර දේවල් අපිට තේරුණාම කියනවා දැන් දැන් තමයි මට ඇහැ පෑදුනේ. දැන් තමයි මගේ ඇහැ ඇරුනේ. ඇහැ ඇරුනේ කියන එකෙන් අදහස් කරන්නේ අවබෝධ වුණා කියන එක. චක්කුම් උදපාදි. බුදුරජාණන් වහන්සේත් ඒ එලෙසින්ම දේශනා කරනවා. චක්කුම් උදපාදි. ඇහැ ඇරුණා. ඇස පෙනුණා. ඇස විවර වුණා. කුමක්ද ඇස පිවරුණේ පින්නතුනි මේ ගැටලුව කොහොමද निराකරණය කරගන්නේ මේ ප්‍රශ්නය කොහොමද විසඳාගන්නේ මේ ලෝකයේ තුල තිබෙන සාංශාරික ඥාන සම්පත්තියත් එහි තිබෙන සාවද්‍යභාවයත් එයින් සිද්ධ වෙන කුජල විනාශයත් එවැගේම මෙය වළක්වා ගැනීමත් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්නතුනි රැස් කරනවා වගේම අත්හරින්නත් පුරුදු වෙන්න අපි රැස් කිරීම පුරුදු කළාට අත්හැරීම පුරුදු කළා නෑ පින්නතුනි. ඊටාම අඩුවෙන් තමයි අත්හැරීම සිද්ධ කරන්නේ. සමහර අවස්ථාවකදී නොකරම බැරි නිසා අපි කොටසක් අත්හරිනවා. ඒ යම් යම් සමාජමය හේතු සමහර වෙලාවට අත්හරින්නට සිද්ධ වෙනවා නීතිය නිසාවෙන්. සමහර වෙලාවට අපිට අත්හරින්න සිද්ධ වෙනවා પરම්පරාගත චාරිත්‍ර නිසාවෙන්. සමහර වෙලාවකට අත්හරින්නට සිද්ධ වෙනවා සමාජ හේතු නිසාවෙන්. සමහර වෙලාවට අපි කෙනෙකුට යමක් දෙන්නේ දෙන්න ඕන කැමැත්තකින් නෙමෙයි. දිය යුතුය කියන මානසිකත්වයකින් නෙමෙයි. දානාධ්‍යාසයකින් නෙමෙයි. එක්ක ලෝකාපවාදයකින් බේරෙන්න, එක්ක නීතියෙන් බේරෙන්න, එක්ක සදාචාරයෙන් බේරෙන්න මොකක්ම හෝ වෙන හේතුවක් නිසා දෙනේව සැබෑ දීමනා හැටියට අත්හැරීම් හැටියට සලකන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැවකට ජලය ගමන් වැවකට ජලය ගලා එන ඇල මාර්ගයි එවැගේම ජලය කලමනාකරණය කරලා පිටමං කරන සොරවුවයි අතර තියෙන සම්බන්ධතාවය උපමා කරගෙන ජීවිතේ දිහා බලන්න පුරුදු වෙන්න කියලා. වැලකට ජලය ගලාගෙන එන ඇල මාර්ග කීපයක් තියෙනවා පින්නතුනි. සමහර විට හත අටක් තිබෙන්න පුළුවනි. වැව්ව වැවකට අමුණකට ජලය ගලාගෙන එන ඇල මාර්ග. ගංගාවල් නොඑක් විදියට හත අටක් තියෙන්න පුළුවනි. නමුත් සොරව් තියෙන්නේ පින්නතුනි එක එකයි. එක සොරවකින් තමයි මේ විවිධ මාර්ගයන්ගෙන් ගලාගෙන එන ජලය වැව තුළ ගබඩා කරගෙන අනවශ්‍යයි කියලා හිතන ටික සහ සමාජයට අවශ්‍යයි කියන ටික ප්‍රමාණිකූලව මුදා හරිනවා. යම් හේකින් බුදුරජාණන් වහන්සේ පින්නතුනි අහනවා අපෙන් අලමාර්ග කීපයකින් ගලාගෙන එන ජලය වැවතුර පෙරෙන්නට ඉඩ දීලා සොරවුව වාලා තිබුණොත් කුමක්ද සිද්ධ වෙන්නේ? වැව සම්පූර්ණයෙන්ම පිරීලා වැවේ වැව වාම් දාලා වැව් බැමි විනාශ වෙලා වැව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. එක පැත්තකින් රැස් කිරීම විනාශයට හේතුවක් වෙනවය. රැස් කිරීම ජීවිතයේ අවසාන වශයෙන් අපේක්ෂා සියල්ලක්ම භංගත්වයට පත් කරනවා කියන එක. නැත්නම් ඉච්ඡා භංගත්වය කියලා අවසානයේ කියන්නේ පින්නතුනේ මේක තමයි. සමහර අය බොහෝ දේවල් බලාපොරොත්තුෙන් බොහෝ දේවල් රැස් කරනවා. නමුත් මේ රැස් කරන එකේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම කඩන් වැටුනහම ඉච්ඡා භංගත්වයටපත් වෙනවා. ඉච්ඡා භංගත්වයටපත් වුනහම මනුෂයා කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් ගොඩගන්න බැරි ප්‍රපාතයකට වැටෙනවා. නිසා මේ ජීවිත ගමනේදී ඉච්ඡා භංගත්වයටපත් නොවි මේ අවස්ථා දෙක සමබර කරගන්න රැස්කිරීම අත්හැරීම සමස්තයක් හැටියට පින්නතුනි මේ රැස්කිරීම කෙනෙක්ගෙන් අදහස් කරන්නේ ධනය සල්ලි මිල මුදල් ආර්ථිකය කියන ඒක ශේත්‍රයක් නෙමෙයි සම්පත් කියන ඒක ශේත්‍රයක් නෙමෙයි අපි නොඑක් දේ ජීවිතේ රැස් කරනවා අපි ගෙදරකට ගෙනෙන බඩු මුට්ටු සියල්ලක්ම ඉවතලන්න ඕන කොටස් ඉවතලන්නේ නැතුව ඉවත් කළ යුතු අස්කල යුතු දේවල් අස්කරන් නැතුව gedarakම තියාගන්න පුරුදු වුණොත් වසරක් නෙවෙයි පින්නතුනි මාසයක් යනකොට නිවෙසියන්ට gedara ජීවත් වෙන්න ඉඩ කඩක් හම්බ වෙන්නේ නැහැ. මොකද අත්හරින්න ඕන දේවල් අත්හරින්න නැතුව ඒ කැඩුණය, බිඳුණය, ඒක වීසි කරලා බැරිය, මේක තියාගන්න ඕනය, මේක પરම්පරාවෙන් හම්බ වුණාය, මේක සල්ලි ගොඩක් දීලා ගෙනාවය, මේක අහවල් වැදගත් සම්භාවනීය උතුමන්ගෙන් හම්බ වුණාය, නොඑක් විදිහේ දේවල් කියමින් ඇතැම් දේ අපි මේ විදිහට ගිය ඇතුලේ ගබඩා කරගන්න උත්සාහ කළොත් ටික දවසක් යනකොට අපට ගෙදර ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. එක අතකින් මෙසිමදුරුවෝ එවැගේම කෘමි විශේෂ මේකේ ආක්‍රමණය කරනවා. අලුදූවිලි වලින් පිරීලා යනවා. වාසය කිරීමට සුදුසු භූමියක් බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා දේශනා කරන ලෝකයාගෙන් අහන ප්‍රශ්නය තමයි පින්නතුනි මේ තරම් සරලව මේක පැහැදිලිව බෙද්දිත් ඇයි මේ අත්හැරීම කියන එකට කල්පනා අත්හැරීම කියන එක පුරුදු නොකරන්න මහන්සි නොවන්නේ. ධර්මයේ නොදැනීම කියන්නේ පින්නතුනි මෙන්න මේක නොදැනීම. සද්ධම්මං අවිජානතං කියලා මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේක නොදන්නකම. මෙය අවබෝධ කරගන්න බැරි තාක්කල් සංසාරයේ දිග් වෙනවා සද්ධම්මං අවිජානත සද්ධර්මයේ නොදන්න නිසා වෙන් මොකද වෙන්නේ දීගෝ බාලානං සංසාරෝ අපි බාලයාගේ ගණයට ඇතුළත් වෙනවා ඒ නිසා පින්නතුනි අපි බාලයින්ගේ ගණයට පහළට වැටෙනවද එහෙම නැත්නම් ප්‍රඥාවන්තයින්ගේ ගණයෙන් ඉහළට අපි එසවෙනවද කියන එක තීන්දුවායින් කිරීම අපි අපේ බුද්ධි අපේ බුද්ධියට තට්ටු කරලා ඇසිය යුතු ප්‍රශ්නයක් පින්නතුනි අපේ හෘදේ සාක්ෂියෙන් විමසිය යුතු ප්‍රශ්නයක් පින්නතුනි අපි අපෙන් අහන්න ඕන අපි බාලයෝ හැටියට සංසාරේ තව ඈතට ගමන් කරනවද නැත්නම් නුවණැත්තෝ බුද්ධිමතෝ හැටියට මේ ලබාගත්තු මිනිස් බුද්ධියට සාධාරණත්වයක් ඉෂ්ට කරන මේ මිනිස් බුද්ධියට ගෞරවයක් පිරිනමන මේ මිනිස් බුද්ධියට විය යුතු අපේ මිනිස් කාර්යභාරය කරලා අපි ඉහළට ගමන් කරනවද පහළට යනවද කියන මේ දෙක විනිශ්චය කිරීම තමා සන්තකයි කියන බව තමයි පින්නතුනි මෙයින් දේශනා කරන්නේ අන් කවරක්වත් නෙයි. ඒ නිසා පින්තුනි වැවකට ජලය ගලාගෙන එන ඇල මාර්ග වලින් වැවට ජලය ගෙනහල්ලා වැව තුල ගබඩා කරගෙන කුෂ්ඨ කර්මාන්තයේ නිලලා ඉන්න කෙත්වතු කරන අයට ගොවියන් ගොවි මහත්වරුන්ට එවැගේම කුෂ්ඨ කර්මාන්තයේ නිලලා ඉන්න උදවියට කාලෙන් කාලෙට වැවෙන් ජලය මුදා හරිනවා. සොරවුව කියන්නේ පින්නතුනි ගලාගෙන එන ජලය ආරක්ෂා කරලා අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය ආකාරයකට එය බෙදා හැරීම සඳහා තිබෙන ඒකකය. එතකොට සොරවුවක් වගේ අපේ ජීවිතය තුලත් කළමනාකරණයක් අවශ්‍යයි. පරිපාලනයක් අවශ්‍යයි. අපි අත්හරිනමය කියලා සියල්ලක්ම නූගත් විදිහට අත්හැරියොත්, අමනෝඥ විදිහට අත්හැරියොත් බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්නතුනි දත්වාච බුද්ධාච යථානුභාවන් පරිභෝජනය දීම දෙකම කෙරෙන්නට ඕන හොඳ අවබෝධයෙන්. දීම පමණක් අනවබෝධයෙන් කළොත් සමහර වෙලාවට අපෙන් කෙනෙක් ලබා ගන්නට පුළුවනි දෙන නිසා ගන්නවා කියන අර්ථයෙන්. නොඑසේනම් අපේ දේ සූරා ගැනීමේ අර්ථයෙන්. උදුරා ගැනීමේ අර්ථයෙන්. දීමේදී විනයක් අවශ්‍යයි, පරිපාලනයක් අවශ්‍යයි, දීම සඳහාද හොඳ කළමනාකරණයක් තිබිය යුතුයි. මේ අත්හැරීම රැස්කිරීම අත්හැරීම කියන කාර්යයන් දෙකම පින්නතුනි පැවරලා තිබෙන්නේ අපිට. යතුරෙන් දොර අරින්නත් පුළුවනි, දොර වසන්නත් පුළුවනි. එක යතුරකින් අරින්නත් ඊට හාත්පසින් වෙනස් යතුරකින් වසන්නත් පින්නතුනි බෑ දොරක්. දොරක් සවි කළාම ඒකට සවි කරන අගුව තුල ඒකකය තුල එක යතුරක් තිබෙනවා. ඇරීම සහ වැසීම කියන කාරණා දෙකම කරන්න පුළුවනි. එක යතුරකින් ඇරලා හාත්පසින්ම වෙනත් වූ යතුරකින් ඒවසන්නට පුළුවන් කමක් නැහැ. මේ කාර්යයන් දෙකම පින්නතුනේ එක යතුරක් විසින් කරනු ලබන කාර්යයක්. ඒ වගේ පින්නතුනේ අපි අත්හැරි රැස්කිරීමයි අත්හැරීමයි කියන මේ දෙක ඉතාමත් හොඳ අවබෝධයකින් කරන්නට ඕනේ. අන්න ඒ සඳහා වන අවබෝධය, අන්න ඒ සඳහා වන දැනුම අන්න ඒ සඳහා වන බුද්ධිය තමයි පින්නතුනි ධම්ම කියන වචනයෙන් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙය නොදැනීම සංසාරයේ දික්වීමට හේතුවක් වෙනවා මෙය නොදැනීම කියන්නේ කොමක්ද අර රැස්කිරීම හා අත්හැරීම ඒක රැස්කිරීම කියන එක ලඝුගත කරගන්න හොඳ නැහැ එව නැත්නම් මේක කෙටි කරගන්න හොඳ නැහැ සරල කරගන්න හොඳ නැහැ ධනය, සම්පත්, මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටික. මොකද බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිවම දේශනා කරනවා සම්පත් කියලා කියන්නේ කොමක්ද කියන එක. රැස්කිරීම යන්නේ අදහස් කරන්නේ මොනවද කියන බව බොහොම පැහැදිලිව දේශනා කරනවර පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති කියන මේ දේශනාව දිහා බලාගෙන ඉන්නකොට මේ ලෝකයේ අපිට වඩාත් වැඩියෙන්ම තියෙන වඩාත් වටිනාම වශයෙන් දැනෙන සම්පත් කීපයක් උදාහරණකට හැටි උදාහරණකට ඉදිරිපත් කරලා තිබෙනවා. අපි නිතර දෙවේලේ රැස් කරන දේවල්, ලෝකයා හැටියට රැස් කිරීමට කැමති වෙන දේවල්, ලෝකයාම රැස් කරන දේවල් උදාහරණ හැටියට දෙක තුනක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ උදාහරණ දෙක තුල තුල අවසානයේදී Tamanට Tamanවත් නැත්නම් Tamanට Tamanut නැතිත් ලෝකෙක නම් අප මේ ජීවත් වන්නේ. අපි මේ එක එක දේවල් වෙනුවෙන් සඬු සරුවල් වෙන එක. එහෙම නැත්නම් එක එක දේවල් වෙනුවෙන් අපේ ජීවිතයේ තියෙන යම් යම් වටිනාකම් නැති නැස්ති කරගන්න එක හොඳ නෑ නේද කියන පණිවිඩය. එය අපේ ධර්මඥානයට ගැලපෙනවද? අපේ බුද්ධියට සරිලනවද? අපේ බුද්ධියට ඔබිනද කියන කාරණේ තමයි පින්නතුනි බුදුහාමුදුරුව අපෙන් පෙරලා අසන පණේ. සද්ධම්මං අවිජානතං කියලා කියන බවින් අදහස් කරන මේ ධර්මයේ නොදැනීම පිළිබඳව ධර්මාවබෝධය කරගන්නට බැරිකම කියන එකෙන් අදහස් කරන මේ සරල කාරණය අත්හැරීම රැස් කිරීම අත්හැරීම මේ දෙක කොහොමද හොඳට සිද්ධ කරන්නේ කියන බව යම්කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් පින්නතුනි ඒ රැස් කරන කෙනා අත්හල යුතු වෙලාවන් වලදී යම් යම් දේ අත්හරනවන අත්හැරීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවබෝධයෙන් කළ යුතුයි අපි සිතාමතාම සමහර දේවල් අත්හල යුතුයි සමහර දේවල් අත්හැරෙන විට අත්හැරෙනවා කියන එක අවබෝධ කරගත යුතුයි. සමහර දේවල් අපින් ඉවත් වෙලා යනවා, අපිට නැති වෙලා යනවා, අපෝව හැරදා යනවා. එහෙම හැරදා යනකොට ඒක එසේ විය යුතුයි. ඒ ඒසේ වීම ස්වභාවිකයි. ලෝකයේ කියන්නේ මෙන්න මේකට කියලා අපිට දරා ගන්න පුළුවන් නම් එදාට අපිට අවබෝධ කර ගන්න පුළුවන් නම් පින්නතින ධර්මඥානය අපි තුල පිළිටලා තියෙනවා අපි ධර්ම ස්ථಿತಿ කියන தત્වේ ජීවත් වෙනවා ඒ වගේම සමහර දේවල් අවබෝධයෙන්ම අත්හල යුතුයි. අවබෝධයෙන්ම අත්හල යුතු දේවල් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර පැවකට ජලය ගලාගෙන එනකොට පැව පිරෙනකොට වාම් දොරටු වරින්න ඕන. වාම් දොර වාම් දොරටු ඇරියේ නැත්නම් පැව බොහොම ඉක්මනට විනාශ වෙලා යනවා. අවබෝධයෙන් අත්හැරීම කියලා කියන්නේ අපි දැනගෙන ඉන්නට ඕන සීමා මායින් තමන් සම්පත. ඒ සීමා මායින් හඳුනා ගැනීම සඳහා වන දැනුම සපයන්නේ ධර්මයේ තුලින්. වෙනත් විදිහකින් කියනවා නම් පින්නතුනි අපිට ඒ අවබෝධ කරගැනීමේ හැකියාව පහළ වෙන්නේ ධර්මඥා ධර්මාවබෝධය තුලින්. ධර්මයේ පිළිබඳ තියෙන අවබෝධය ඇසුරින් තමයි ඒ සීමා මායින් සටහන් කරගැනීමේ ශක්තිය පහළ වෙන්නේ. ඒ ශක්තිය නැති තැන තමයි ධර්මාවබෝධය නැත්තේ. අපි අවබෝධයෙන් අත්හල යුතු අවස්ථාවන් ඒ අවස්ථාවන් වල හඳුනාගෙන ඒ වෙලාවන් වලදී අපි හිත හදාගෙන ඒ සඳහා අපේ සිත් සතන් සකස් කරගෙන මනස සැහැල්ලු කරගෙන අත්හැරීමේ ක්‍රියාවලිය අපි සිද්ධ නොකළොත් වින්නතුනි අත්හල යුතු මොහොතේ අත් නොහලොත් යම් දෙයක් යම් දවසකදී ඒ අපේ පසුතැවීමට හේතු වෙනවා වේදනාවට කනගාටුවට හේතු වෙනවා දුකට ශෝකයට දුම්නසට හේතු වෙනවා පසුතැවීමට හේතු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා අත්හල යුතු වෙලාවේ අත්හරින්නට ඕනේ දැන් බෝසත් පරමාදර්ශය මේ සඳහා පින්නතුනි අපිට අනන්ත අප්‍රමාණ උදාහරණ සපයලා තිබෙනවා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ රාහුල කුමාරයා උපන්දා රාත්‍රියේම මහා විනික්‍රමණය කරනවා අත්හල යුතු වෙලාවේ අත්හල යුතුයි තවත් රැඳී සිටියා නම් එය අත්හැරීමට බොහෝ විට නොහැකි වන්නට ඉඩකඩ තිබුණා. ඒ නිසා අත්හල යුතුයම අවස්ථාව හඳුනාගෙන ඒ අවස්ථාවේ ගත යුතු ඒ අවස්ථාවට දැක්විය යුතු හොඳම ප්‍රතිචාරය නිවැරදිම ප්‍රතිචාරය මෙන්න මෙයයි කියලා අවබෝධ කරගැනීමේ හැකියාවට කියනවා ධර්මඥානය කියලා. නිසා බෝසත් පරමාදර්ශයේ පුරාවට බෝසත් පරබෝධිසත්ව පරමාදර්ශයේ තුලින්මත් පින්නතුනි කල්පනා කරලා බැලුවාම මේ අත්හැරීම කළ යුතු වේලාවේ අත්හැරීම කළ යුතුයි කියන පණිවිඩය ධර්මඥානයක් හැටියටම අපිට සම්පාදනය කරලා තිබෙනවා. ඒ නිසා පින්නතුනි අර දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං කියන කාරණය මෙන්න මෙහෙමයි ධර්මයේ අනුව විග්‍රහ වෙන්නට ඕනේ. මේ කර්මඥානය කියලා කියන්නේ ඒ ඒ අවස්ථාවන් වලදී ගන්නා වූ තීන්දු තීරණ මායින් කළ යුතු ආකාරය නිසි විදියට කළේ නැත්නම් අවසානයේදී ජීවිතයේ විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා කියන එක. සාමයේ අවබෝධය සඳහා වන ක්‍රියාන්විතය ක්‍රියාකාරකම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ ධර්මය අහන්නේ ධර්මයට සත්කාර කරන්නේ ඒ වගේම ධර්ම දානමය වශයෙන් දායකත්වයන් පිරිනමන්නේ පිටුතින මේ සියලු දෑතුලින් එක පැත්තකින් කුසලය වගේම අනිත් පැත්තෙන් අපි විශාල දැනුම් සම්භාරයක් අපේක්ෂා කරනවා දැනුම කුමක් උදෙසාද ජීවිතයේ සැහැල්ලු දිවි පැවැත්ම උදෙසා සාකාරුණික පින්නතුනේ අද මේ ධර්මානුශාසනාව නිමාවටපත් කිරීමට කාලය වේලාව දැන් එළඹී තිබෙනවා අපිට ලැබෙන ඉඩකාවසක් අවකාශයන් අනුව මිට වඩා දීර්ඝ ධර්මානුශාසනාවක් කිරීමට අවකාශය ලැබෙන්නේ ආකාශත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරම් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරම් රක්ඛන්තු සංසදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් අප සුබ සෑම සිරිදනාට මුතුම් වූ ධර්මාවෝදයම වේවයි සාද් සාද් සාද් උතුම් ධර්මාබෝධය අපට ලබා දුන් දේශකයන්න් වහන්සේටත් උන්වහන්සේ කරගෙන යන ලෝක සාසනික උදාරතර සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා ත්‍රිරත්නයේ ආශිර්වාදයෙන් සිය දෙවියන්ගේ රැකවරණයෙන් උන්වහන්සේ නිදුක් නිරෝගී භාවය චිර ජීවනය ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ නාරාහෙම්පිට දාබරේ මාවත ශ්‍රී ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඕමල්පේ සුමනරතන ස්වාමින් වහන්සේ. ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසීමට පුළුවන් ආගමික අංශයේ දුරකථනය. දුරකථන අංකය 0112 69 71 40. 0112 69 71 40. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විචිත්‍ර ධර්මදේශකයන්න් වහන්සේලාගේ ධර්මදේශනා දැන් දිනපතා අලුයම පහට සුදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ. සදහවත් ඔබ ළඟත් අපවත් වී වදාළ ධර්මදේශකයන්න් වහන්සේලාගේ දුර්ලභ ගණයේ ධර්මදේශනා ඇතනම් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීම පිණිස අප වෙත එවන්න. අපේ දුරකථන අංකය 0112 69 7140 දෙමිදුවයි 112 69යි 71 40